දරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අපි සති 18ක් මුළුල්ලේම සාකච්ඡා කළේ ප්‍රඥාව පිළිබඳව පසුගිය සතියේ බොහෝ දිනේ නිසා අපට සාකච්ඡාව පවත්වන්නට අවකාශ නැති වුණා ඊට පෙර සතියේ අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව කරුණු සාකච්ඡා කළේ ඒ කුමක් නිසාද ප්‍රඥා පාරමිතාව පිළිබඳව දක්වන දේශනා පාඨයේහි එහෙම නැත්නම් චර්යා පිටක අට කතා පාඨයේහි විශේෂයෙන් ප්‍රඥාව පිළිබඳව සිහිපත් කරන්නේ සාමාන්‍ය විශේෂ ලක්ෂණාව බෝධෝ පඤ්ඤා පාරමිතා සාමාන්‍ය ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ අවබෝධ කර ගැනීම පිළිබඳ කාරණය ඇටියට. එතකොට අපි සාමාන්‍ය ලක්ෂණ පිළිබඳව ඒවත් ත්‍රිලක්ෂණය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා. ඊළඟට සංස්කාර ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ එහෙම නැත්නම් අනන්‍ය ලක්ෂණ පිළිබඳව තමයි පහුගිය සති ගණනාවක්ම සාකච්ඡා කළේ. එතකොට ඒ සාකච්ඡාව යටතේ තමයි නාම ධර්ම, රූප ධර්ම සහ නිර්වාණ ධර්මය. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් ගත්තහම පරමාර්ථ හතරක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට චිත්ත, චෛතසික ධර්මයන් පිළිබඳව අපි යම් ප්‍රමාණයකට එහි ගති ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟට රූපයන්ගේ පවතින යම් යම් ගති ලක්ෂණ පිළිබඳව අපි යම් ප්‍රමාණයකට කතා බහ කළා. ඊළඟට නිර්වාණයෙහි අනන්‍ය ලක්ෂණ. එහෙම නැත්නම් ආවේනික ගති ලක්ෂණ මොනවද කියන කාරණය සාකච්ඡා කිරීම සඳහා අපි විශේෂයෙන් එහිදී සිහිපත් කළා. නිවන පිළිබඳව හරියට තේරුම් ගන්නට අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳවම සාකච්ඡා කිරීම විශේෂයෙන් වැදගත් වෙන බව. ඒ අනුව තමයි පසුගිය සතියට පෙර සතියේ අපේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යෙහි අනන්‍ය ලක්ෂණ මොනවද? සමුදය සත්‍යෙහි අනන්‍ය ලක්ෂණ මොනවද කියලා අපි මේ සත්‍ය දෙක පිළිබඳව සාකච්ඡා කළා. අද දවසේ අපට කතා බහ කරන්නට තියෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ සාකච්ඡාවෙහි නිරෝධ සහ මාර්ග සත්‍ය දෙකෙහි අනන්‍ය ලක්ෂණ පිළිබඳව. එතකොට Nirodha කියලා කියන්නේ නිවන. Nirodha සත්‍යයෙන් පැහැදිලි කරන්නේ දුක්ඛ සත්‍යයෙන් පැහැදිලි කරන්නේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය. සමුදය සත්‍යයෙන් පැහැදිලි කරන්නේ ඒ දුක උපදවන්නා වූ තෘෂ්ණාවෙහි ලක්ෂණ. එතකොට අපි හිදි සිහිපත් කළා මේවා දුක්ඛ කියලා හඳුනාගත යුත්තේ කවුරුත් කියන නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දෙසූ නිසා නෙවෙයි වෙන අනිත් අය කියන නිසා නෙවෙයි එහෙම නැත්නම් අපිට ඉන්ද්‍රයන්ට දැනෙන නිසා පමණකුත් නෙවෙයි මොකද ඉන්ද්‍රයන්ට දැනෙන ස්වභාවය කියන්නේ එක්තරා සංජානන ස්වභාවයක් ඒ කියන්නේ අපිට ඉන්ද්‍රයන්ට දැනෙන ස්වභාවය ඒක තමයි ප්‍රකට දුක්ඛ. එහෙම නැත්නම් ප්‍රකට ආදීනව. ඒක සාමාන්‍ය තිරසන් සත්වයින්ට පවා හඳුනාගත හැකි ලක්ෂණ. ඒතර අප්‍රකට ලක්ෂණ දකිනකොට තමයි අපිට වඩාම නිවැරදිව ආර්යයන් වහන්සේලා දුටු ආකාරයට මේ සත්‍ය අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ. ඒතර ආර්යයන් වහන්සේලා දුක හඳුනාගත්තේ ඉන්ද්‍රයන්ට දැනෙන ස්වභාවයෙන් නෙමෙයි ඒ ඒ පරමාර්ථ ධර්මයන්හි ලක්ෂණ හඳුනාගෙන. එතකොට අපි එතනදී සිහිපත් කළා දැන් චිත්ත චෛතසික රූප කියලා පරමාර්ථ ධර්ම සමූහයක් තියෙනවා. එතකොට එහි දුක්ඛ පරමාර්ථය කියලා විශේෂයෙන් පරමාර්ථයක් දක්වලා නැහැ. එතකොට අපි කොහොමද මේ කාරණේ වටහා ගන්නේ? පරමාර්ථ ධර්මයන්ට අනන්‍ය වූ ලක්ෂණ නිසා තමයි අපට මේ පරමාර්ථ ධර්මය දුක්ඛ ධර්මයය කියන නිවැරදි අවබෝධය අපට ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට දුක්ඛ දැන් පරමාර්ථ ධර්ම ගත්තාම චිත්ත චෛතසික රූප නිබ්බාන. ඒත් නිර්වාණය පරමාර්ථ ධර්මයක් හැටියට දේශනා කරලා තිබුණාට දුක්ඛ කියන එක පරමාර්ථ ධර්මයක් හැටියට වෙන් කරලා දේශනා කරලා නැහැ. ඒ දුක්ඛ පිළිබඳව දැක්වෙන දැක්වෙන්නේ වේදනාවෙහි ප්‍රභේද සම්බන්ධ. ඒ කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. වේදනාවේ ප්‍රභේදයක් හැටියට තමයි දැක්වෙන්නේ. ඒ වේදනා ප්‍රභේදයේ හැටියට දක්වන දුක්ඛ ලක්ෂණය අපි කාටත් ඉන්ද්‍රියන්ට ගෝචරයි. හැබැයි ඒක දැනගෙන විතරක් නිවන් දකින්න බෑ. එහෙමනම් මේ කියන දුක්ඛය මොකක්ද? අර සංස්කාර ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණ හඳුනාගෙන මේ ගති ලක්ෂණ වලින් යමක් යුක්ත නම් අන්න එය දුක්ඛ ධර්මයක් කියන බව ඒ ධර්මතාවය හඳුනා ගැනීම. එතකොට ඒක හඳුනා ගන්නට නම් ඒ දුක්ඛ ධර්මය පිළිබඳව ආරයන් වහන්සේලාගේ දේශනාව සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඒ දර්ශනය, ඒ දැක්ම, ඒ චින්තනය අපට ලෝකයට මතුවෙන්නේ ඊට පස්සේ අවශේෂ ආර්යයන් වහන්සේලා විසින් එක පවත්වාගෙන යනවා ඊට පස්සේ ආර්ය නොවුනත් භික්ෂුන් වහන්සේලා එය දැනගෙනගෙන ලෝකයට පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට කවුරු තුලින් ආව වුණත් මේ පැමිණෙන්නේ ආර්ය ධර්මයයි. එතකොට ආර්ය ධර්මයේ ප්‍රධාන කොටසක් තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකොට අපිට නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. දැන් අපි සිහිපත් කළා මේ සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ අපි හඳුනාගත්තු ප්‍රමාණයටම අපි නිවන් දකින්නේ නැහැ. සංස්කාර ධර්මයන්ගේ හේතුඵල හඳුනාගත්තු පමණින්ම අපි නිවන් දකින්නේ නිවන් අවබෝධ කරන්නට නම් ප්‍රධාන වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ අපි වටහා ගත යුතුමයි. එතකොට මේ දුක්ඛ ලක්ෂණය කියන්නේ අර ප්‍රකට දුක්ඛය නෙමෙයි අප්‍රකට ධර්මයක්. ඒ අප්‍රකට ධර්මය අපි හඳුනාගන්නේ කොහොමද? ආර්ය ධර්මය අනුව කල්පනා කරලා. එතකොට දැන් සංස්කාර ධර්මයන්ගේ සංකත ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, පීලන ලක්ෂණය, ਸੰతాප ලක්ෂණය ඒවා ලක්ෂණ වශයෙන් ප්‍රකටයි. හැබැයි ඒ ලක්ෂණ ප්‍රකට වෙන යම් තනක් වේද එය දුක්ඛ ධර්මයක්. ඒක හිස්සූ ධර්මයක්. ඒ අර්ථ ශුන්‍ය ධර්මයක්. අර වේදනාවෙන් දැනෙන දුක අපි කාටත් අමුතුවෙන් බුදුහාමුදුරෝ කියා දෙන්න ඕන නෑ. ඒක අපට දුකක් කියලා දැනෙනවා. ඒක අපට අමාරුවක් කියලා දැනෙනවා. හැබැයි මේ යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් අන්න ඒකට කියන්නේ දුක කියලා. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා නම් අන්න ඒකට කියන්නේ දුක කියලා. යමක් ඉපදීම් බිඳීම් දෙක නිසා පෙළෙනවා නම්, තැවෙනවා නම් ඒකට කියන්නේ දුක කියලා. එතකොට ඒ දුක කියන එක ඉන්ද්‍රියන්ට දැනෙන එකක් නොවන නිසා එය ආර්ය ධර්මයට අනුකූලව තමයි අපි මේ ධර්මතාවය හඳුනාගත්තේ. අන්න ඒ විදිහට මේ චතුරාර්ය සත්‍යෙහි කියවෙන කාරණා පින්නතුනේ අවශේෂ පවතින අනන්‍ය ලක්ෂණ පාදක කොටගෙන මතු කරගත යුතු ධර්මයක්. අව පින්නතුන්ට මතක ඇති අපි සතිය පිළිබඳව කතා කරනකොට සතියෙහි ප්‍රධාන ලක්ෂණය සිහි දීමේ ගුණය ඒ සිහි දීමේ ගුණය අපි ක්‍රම හතරකට පැහැදිලි කළා. එකක් තමයි වර්තමාන ධර්ම සිහි කර දෙන ගතිය. ඒ කියන්නේ සතිපට්ඨානය. ඊළඟට සති ඉන්ද්‍රියක් හැටියට කතා කරනකොට අතීත ධර්ම අතීතයේ කළ කී දේ සිහි කර දෙන ගතිය. ඊළඟට බොජ්ජංග ධර්ම හැටියට කතා කරනකොට නිවන සිහි කර දෙන ගතිය. ඊළඟට තව කාරණයක් අපි සිහිපත් කළා. ඒ තමයි ධර්මතා සිහි කර දෙන ගතිය. දැන් සතිපට්ඨානේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නීවරණ ධර්ම. එතකොට නීවරණ ධර්ම නීවරණ ධර්ම අපට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට බොජ්ජංග ධර්ම. ඇයි ඒවට බොජ්ජංග කියන්නේ මෙන්න මේ ගති ලක්ෂණ වලින් යුක්තන. එතකොට ඒවත් ඒ ගති ලක්ෂණ වලින් අපට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්ම. ඒ චතුරාර්ය සත්‍ය ධර්ම කියන තැනදී අපිට මේ සංස්කාර ධර්මයන් චතුරාර්ය සත්‍ය සත්‍යයට නගලා එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය කියන දර්ශනයෙන් මේ ධර්ම දිහා බලන්නට චතුරාර්ය සත්‍ය පිළිබඳ යම්කිසි වැටහීමක් අපට ආර්යයන් වහන්සේලාගේ දහම අහලා ඒ පිළිබඳ යම් අදහසක් තියෙන්නට එකයි අපි පෙර සිහිපත් කළේ මේක දීර්ඝ කාලයක් අපේ මනස හුරු කරන්නට ඕන අපේ මනස දිගු කලක් හුරු කරලා තියෙන්නේ පුරුදු කරලා තියෙන්නේ මේ සංස්කාර ධර්මයන් දුක් වශයෙන් දකින්නට නෙමෙයි සැප වශයෙන් දකින්න. අනාත්ම වශයෙන් දකින්නට නෙමෙයි ආත්ම වශයෙන් දකින්න. තණ්හාව දුක උපදවන හේතුව හැටියට දකින්නට නෙමෙයි සැපගෙන දෙන කාරණේ හැටියට දකින්න. මේ පංචස්කන්ධය සම්පූර්ණයෙන් අහෝසි වීම සැපයක් හැටියට නෙමෙයි ඒක තමයි අපට ලෝකෙ වෙන්නට පුළුවන් ලොකුම දුක හැටියට. එහෙම තමයි අපි සසර ගමනේ හිතන්න පුරුදු වෙලා තිබුණේ. දැන් ආර්යයන් වහන්සේලාගේ ධර්ම අහලා ඒ ආර්ය ධර්මයේ පිළිබඳ පරිණත භාවයක් ඇති කරගෙන තමයි අපිට යම් හැකියාවක් ඇති වෙන්නේ සැබවින්ම ඒ අපි දකින විදිහ නෙවෙයි නිවැරදි ස්වභාවයේ ලෝකයේ මෙන්න මේ ගති ලක්ෂණ යම් තැනක තියෙනවා නම් ඒක තමයි දුක්ඛ කියලා හඳුන්වන්නේ මෙන්න මේ ගති ලක්ෂණ යම් ධර්මයක තියෙනවා නම් ඒකට තමයි සමුදය කියලා කියන්නේ දැන් ඒ කාරණා දෙක අපි පසුගිය සතියේ කතා කළා. ඒ ඉන්ද්‍රයන්ට දැනෙන දුක කාටත් ප්‍රකටයි. හැබැයි ඉන්ද්‍රයන්ට නොදැනෙනා වූ ගැඹුරින් ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ගති ලක්ෂණ ටිකක් මේ සංස්කාර ධර්මයන්ගේ තියෙනවා. ඒ ටික දැක්කාම ඒ ටික තේරුම් ගත්තාම තමයි ඒ ටික තේරුම් ගත්තා වුණත් ඒ අනන්‍ය ලක්ෂණ දැක්කා වුණත් මේක නිසා මේක දුක්ඛ ධර්මයක් කියලා හරියට වටහාගෙන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි නිතරම සිහිපත් කරන දෙයක් තමයි සත්පුරුෂයා සහ අසත්පුරුෂයා. දැන් සාමාන්‍ය ලෝකයා සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා වෙන් කරගන්නට පුරුදු වෙලා තියෙන්නේ තමන් ප්‍රිය විදිහට තමන් කැමති විදිහට වැඩ කරනවා නම් අන්න එයා හොඳ කෙනෙක්. තමන් අකමැති විදිහට වැඩ කරනවා එයා නරක කෙනෙක්. එතකොට ඒ තමන්ගේ රුචි අරුචිකම්. නමුත් සත්පුරුෂයා අසත්පුරුෂයා වෙන් වෙන්නේ සත්පුරුෂ ධර්ම මත අසත්පුරුෂ ධර්ම මත. එතකොට අපි තේරුම් ගන්නට ඕන කල්ලාතෝ සත්පුරුෂ ධර්ම කියන්නේ මොනවටද? සත්පුරුෂයෙක් කියන්නේ කාටද? එයා හඳුනා ගන්න ගති ලක්ෂණ මොනවද? අන්නේ පිළිබඳ මූලික වැටහීමක් තිබුණොත් තමයි අපිට මෙන්න මේ ගති ලක්ෂණ තියෙන කෙනා සත්පුරුෂය. දැන් ඒ වෙනකොටත් අපිට ඒ ගති ලක්ෂණ යම් යම් ප්‍රමාණයෙන් දැනিলা තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ එයා සත්පුරුෂයෙක් කියලා. ඒ ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට හොඳයි කියලා තේරුම් ගන්න තියෙනවා. ඒ ගති ලක්ෂණ වලින් යුක්ත කෙනා සත්පුරුෂයෙක් කියලා අපි ආර්ය ධර්මයේ තුලින් දැනගත්තාම තමයි අපිට ප්‍රකට වෙන්න ගන්න. එහෙමනම් මෙන්න මෙයත් සත්පුරුෂයෙක්, මෙයත් සත්පුරුෂයෙක්. ඇයි? එයා ළඟත් මේ ගති ලක්ෂණ තියෙනවා. ඒතර ගති ලක්ෂණ කල්ලාතු ඉඳලා යම් ප්‍රමාණයකට ස්පර්ශ වෙලා තියෙනවා. හැබැයි දන්නේ නැහැ ඒ ගති ලක්ෂණ වලින් යුක්ත කෙනාගේ තියෙන වැදගත්කම. ඊළඟට අසත්පුරුෂයාගේ තියෙන අසත්පුරුෂ ගති ලක්ෂණ අපිට යම් යම් අවස්ථාවල ස්පර්ශ වෙලා තියෙනවා. හැබැයි එහෙම කෙනෙකුගේ තියෙන අනර්ථය, එහෙම කෙනෙකුගෙන් සිද්ධ වෙන නපුර අපි හරියට තේරුම් ගන්නේ ආර්යයන් වහන්සේලාගේ ආර්ය ධර්මය ශ්‍රවණය කරලා. එතකොට මේ ආර්ය ධර්මය ශ්‍රවණය කළාට පස්සේ තමයි අපිට හොඳට වටහා ගන්න පුළුවන් එහෙනම් මේ වගේ ගති ලක්ෂණ තියෙන අයගෙන් මෙච්චර අනතුරක් වෙන්න පුළුවන්. හානියක් වෙන්න පුළුවන්. දැන් ඒක අපි තේරුම් ගත්තට පස්සේ අසත්පුරුෂ ගති ලක්ෂණ අපිට ඊට කලිනුත් අපි යම් යම් ප්‍රමාණයකින් අපිට දැනিলা තියෙනවා. ඒ වැරදි විදිහට හිතන, වැරදි විදිහට කතා කරන, වැරදි විදිහට ක්‍රියා කරන, Tamanටත් අනුන්ටත් අනර්ථය පිණිස හැසිරෙන ඒ වගේ ගති ලක්ෂණ අපට දැනෙලා තියෙනවා. හැබැයි ඒතනත්තා මේ වගේ අනතුරුදායක පුද්ගලයේ ඒතනත්තා භජනය කරන්නට යාම එතරම් සුදුසු නෑ. භජනය කරන්න යාම කියන්නේ මෙතන අදහස් කරන්නේ පුද්ගල වර්ජනයක් කියන එක නෙමෙයි. ඒතනත්තාගේ ගති ලක්ෂණ සමග අපි මිශ්‍ර වෙන්න සුදුසු නෑ. එතකොට අන්න එහෙම අපට වැටහෙන්නේ අසත්පුරුෂයා කියන්නේ මෙන්න මේ ලක්ෂණ තියෙන කෙනෙක් කියලා තේරුම් ගත්තොත් ඊට කලිනුත් අපිට ඒ ලක්ෂණ යම් ප්‍රමාණයකට ස්පර්ශ වෙලා තියෙනවා හැබැයි මේ ලක්ෂණ වලින් යුක්ත කෙනා තමයි මෙන්න මේ නමින් හඳුන්වන්නේ අන්න එතකොට අපිට වඩා පැහැදිලි වෙනවා කාරණා අන්න වගේ මේ දුක්ඛ ලක්ෂණ කියන ඒවා සමුදය ලක්ෂණ කියන ඒවා අපිට යම් යම් ප්‍රමාණයකට ස්පර්ශ වෙලා තියෙනවා සසර ගමන. නමුත් අපිට තේරෙන්නේ මේ ගති ලක්ෂණ වලින් යුක්ත ධර්මය මේ තරම් හිස් ධර්මයක් කියන එක පුළුල් වශයෙන් අපි හිතන්න පුරුදු වෙලා නැහැ. ඒතර ආර්යයන් වහන්සේලාගේ ආර්ය ධර්මය අහලා තමයි අපිට තේරෙන්නේ ඉතින් මේ ගති ලක්ෂණ තියෙනවා නම් මෙහෙම නැවත නැවත හටගෙන බිඳී යනවා නම් ඒ දිගින් දිගට පවතින්නේ නැතිනම් මුළු සසර ගමනේම කොතෙක් අපි ගොඩ නැගුවත් මේ විදිහට අහෝසි වෙලා යනවනම් මේකේ කිසිදු තේරුමක් නැහැ නේද කියන එක අපිත් හිතන්න පටන් ගන්නේ අන්න ආර්ය ධර්මය ශ්‍රවණය කරලා. ඒ නිසා තමයි අපට ශ්‍රාවක කියලා කියන්නේ. එතකොට samudaya samudayෙහි තියෙන කියන්නේ තෘෂ්ණාවෙහි තියෙන ගති ලක්ෂණ අපි යම් ප්‍රමාණයකට ඊට කලිනුත් අපට දැනিলা තියෙනවා. ඒකේ තියෙන පලිබෝධ ස්වභාවය. පලිබෝධ ස්වභාවය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් අර ಗುಣධම් වඩන මාර්ගයට බාධා කරන බව. අපිට යම් යම් අවස්ථාවලදී දැනিলা තියෙනවා. එතකොට එහෙම දැනුණා වුණාට අපි තේරුම් අරගෙන නැහැ ඒක අනර්ථකාරී ධර්මයක් හැටියට අපිට හිතෙන්නේ මොකද ඒ තෘෂ්ණාව මතුවෙන්නේ අපි ප්‍රිය දෙයටනේ ඒ ප්‍රිය දෙයට මතුවෙනකොට තෘෂ්ණාව අපේ හිතවතෙක් හැටියට තමයි අපිට දැනලා තියෙන්නේ හැබැයි අර ප්‍රතිපත්තියට බාධා කරනවා කියන කාරණේ අපිට දැනලා තියෙනවා දැනලා තිබුණාට ඒක මෙච්චර අන්තරාදායකයි ඒකෙන් අපි ගැලවෙන්නට ඕන කියලා නෙමෙයි අපි හඳුනාගෙන තියෙන්නේ අර ප්‍රතිපත්තියට බාධා කළා වුණාට මේ මාව සතුටු කරන මං කැමති දේ මට උපයා දෙන මනෝභාවය තමයි මේ මතුවෙන්නේ කියන විදිහෙන් අපි දීර්ඝ කාලයක් ඒව හඳුනාගෙන තියෙනවා. අන්න ඒ විදිහට ඒ වැරදි දැක්මකින් ඒ කියන්නේ යම් යම් ගති ලක්ෂණ අපට ස්පර්ශ වෙලා තියෙනවා ස්පර්ශ වෙලා තිබුණා වුණාට ඒවා දිහා බලන්න පුරුදු වෙලා තියෙන වැරදි විදියට දැන් ආරයන් වහන්සේලාසේ සම්මා සම්බුදුරෙක් විසින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලොවට හෙළි කළාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ සැබවින්ම මෙන්න මේ ගති ලක්ෂණ තියෙනවා නම් ඒකට තමයි සමුදය කියලා කියන්නේ. ඇයි සමුදය කියලා කියන්නේ දුක් උපදවනවා. මේ සමස්ත දුක්ඛ ස්කන්ධය උපදවන ධර්මයේ වෙන්නේ මේ තණ්හාව. ඒක සැප උපදවන කාරණේ නෙමෙයි. අපට සතුට උපදවනවා අපි කැමති දේවල් ලං කරලා දෙනවා වගේ අපට පෙනුනට ඒ හැම දෙයකින්ම කරන්නේ දුක් ඉපදවීමයි කියන එක අපිට වැටහෙන්න ගන්නේ අර samudaya අර්ථයෙන් මේ දිහා බලන්න පටන් ගත්තා. අන්න ඒ වගේ තමයි මේ Nirodha Satya පිළිබඳ ලක්ෂණ අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිවීම පිළිබඳව යම්කිසි අදහසක් තේරුම් අරගෙන සම්මා සම්බුදුවරු විසින් දේශනා කරන ලද ඒ ධර්මය අහලා ඒවා වටහා ගත්තට පස්සේ තමයි අපිට වැටහෙන්න ගන්නේ මේක අවබෝධ කළ යුතු ධර්මයක්. ඒ නිසා තමයි දැන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තථාගතයන් වහන්සේ ත්‍රිපරිවර්තයක් දේශනා කරන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥාන, ප්‍රත්‍ය ඥාන කෘත ඥාන සත්‍ය ඥාන කියලා කියන්නේ මුලින්ම මේ කාරණේ අපි ශ්‍රාවකෙක් හැටියට අහලා තේරුම් ගන්නට ඕන. ඒ අහලා තේරුම් ගත්තට පස්සේ අපට මේක සාක්ෂාත් කළ යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් කියන එක ඊට පස්සේ තමයි අපි ඒ ඒ සම්බන්ධව කළ යුත්ත කරන්නට ක්‍රියාත්මක. ඊට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ තමයි ඒ කල යුත්ත මා විසින් කරලා අවසන් කළා කියලා කතං කරණීය කල යුත්ත කළා නාපරං ඉත්තත්තාය ඒ නිර්වාණ අවබෝධය පිණිස තවත් මට කල යුත්තක් නැහැ කියන බව අවබෝධ එතකොට ඒක ශ්‍රාවකයන්ටත් ඒ ත්‍රිපරිවට්ටය අදාළයි. හැබැයි සම්මා සම්බුදු කෙනෙක් ඒ ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්නේ පරෝපදේශ රහිතව. ඒ නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එතන උන්වහන්සේ කාගෙන්වත් අහගෙන නෙමේ මේ සත්‍ය ඥාන, ප්‍රත්‍ය ඥාන, ප්‍රතිඥාන. මෙන්න මේකට තමයි දුක කියන්නේ. මේකට තමයි සමුදය කියන්නේ. මේකට තමයි නිරෝධය කියන්නේ. මේකට තමයි මාර්ගය කියන්නේ කියලා උන්වහන්සේට කාගෙවත් මඟ පෙන්වීමක් ඕනේ උන්වහන්සේ විසින්ම දුක්ඛ සත්‍ය ගැන තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේකයි දුක කියන්නේ. මේකයි නිරෝධය කියන්නේ මේකයි සමුදය කියන්නේ මේ විදිහට වටහා ගන්න. වටහාගෙන මේ දුක කියන එක ප්‍රත්‍යක්ෂ කොට ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත්තා. ඊළඟට මේ සමුදය ප්‍රහාණය කළ යුත්තා. මේ Nirodha ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත්තා. මේ මාර්ගය නුවණින් ප්‍රගුණ කළ යුත්තා කියන මේ සම්බන්ධ කළ යුතු කාර්යය. දැන් මේ චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ අපිට බැලු බැලමට පෙනෙන්නේ මාර්ග සත්‍ය පමණයි පුහුණු කරන්න තියෙන්නේ වගේ අපට පෙනෙනවා. මාර්ග සත්‍ය විතරක් නෙමෙයි ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය බලනකොට අපිට පෙනෙනවා චතුරාර්ය සත්‍යෙහිම පුහුණු කළ යුතු කරුණු තියෙනවා. මාර්ග සත්‍ය පුහුණු කිරීමත් එක්ක තමයි ඒ ටික සිද්ධ වෙන්නේ. හැබැයි දුක කියන කාරණය පිරිසිඳ අවබෝධ කරන්නට ඒ පිරිසිඳ අවබෝධ කරන්නට දුක්ඛ ලක්ෂණ අපි ඉගෙන ගන්නට ඕන දුක්ඛ ලක්ෂණ අධ්‍යයනය කරන්න ඕන ඊට පස්සේ ඒවා සති සම්පජඤ්ඤයෙන් දකින්නට විශ්ලේෂණය කරගන්නට අවබෝධ කරගන්නට උත්සාහ කරන්න ඕන. ඉතින් ඔක්කොමත් සිද්ධ වෙන්නේ අර මාර්ග සත්‍ය තුළ ප්‍රඥාව වැඩෙන ප්‍රමාණයත් එක්ක. නමුත් මේ ප්‍රඥාවෙන් මේ දුක පිළිබඳ කාරණය ප්‍රකට කර ගැනීම සඳහා අපේ අවධානය යොමු කරලා ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. ඒකයි අපි සිහිපත් කළේ දැන් අන්‍ය ආගම්වල ඉන්න යෝගීවරුන්ටත් ඒ අයට සතිය තියෙනවා, සම්පජඤ්ඤය තියෙනවා, ධාන අභිඥා ආදිය තියෙනවා. එතකොට සති ප්‍රඥා මේ දෙකම එයාටත් තියෙනවා. තිබුණා වුණාට එයා නිවන් දකින්නේ නැහැ. ඇයි නිවන් දකින්නේ නැත්තේ? ඒ අයගේ ප්‍රඥාව මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කල යුතු දේ කරන මට්ටමට පුහුණු කරලා නැහැ. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට හඳුනාගෙන තියෙනවා. අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන තියෙනවා. ත්‍රිලක්ෂණේනොත් අනිත්‍ය බව දුක්ඛ ලක්ෂණ ඒ දෙක යම් ප්‍රමාණයකට ප්‍රකට කරගෙන දෙනවා. අනාත්ම කියන බව සම්මා සම්බුදු කෙනෙකුගෙන් විතරයි ප්‍රකට වෙන්නේ. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්න පෙර ආතුවම අනිත්‍ය ලක්ෂණ සහ දුක්ඛ ලක්ෂණ යම් ප්‍රමාණයකට අර පරමාර්ථ වශයෙන් බෙදලා තේරුම් අරගන්නට පුළුවන් වුණත් බැරි වුණත් යම් ප්‍රමාණයකට වටහා ගන්න එතකොට පරමාර්ථ වශයෙන් යම් දුරකට ප්‍රගුණ කරලා තියනවා අර අභිඥා වගේ පුහුණු කරන අය. මොකද අභිඥාවක් හැටියට දේවල් අපි හිතමු ඉද්දිවිද ඥානය උපදවන්න නම් දේවල් මවන්නට ඕන. ඒ මවන්නට නම් පඨවි ආපෝ තේජෝ වායෝ මේවා ක්‍රියාත්මක වෙන විදිහ හඳුනා ගන්න ඕන. හඳුනාගෙන ඒවා සිතින් හසුරවන්නට. ඒ සිතින් හසුරවනකොට ඒවා බිඳී යන ආකාරය Taman දකිනවා. Tamanට වැටහෙනවා. ඒ වගේ මේවා වහ වෙනස් වෙන ආකාරය Tamanට වැටහෙනවා. ඊළඟට ඒවාෙහි පවතින කෙටි කාලීන බව Tamanට දැනෙනවා. ඒතකොට පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණයත් යම් ප්‍රමාණයකට එබඳු අයට වැටහෙනවා. අර දුක්ඛ ලක්ෂණ වශයෙන් තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් ඉපද විය යුතු බව වහා බිඳී යනවා. ඒතර ඒකත් එයාට දැනෙනවා. දැනුණා වුණාට මොකද්ද එයාට නැත්තේ මේ මෙබඳු ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් මේක નિસරු ධර්මයක්. මේක අත්හල යුත්තක්. මේ මේ මේ පැවැත්ම තුල සියලු දුක තියෙන්නේ මේ මේ ටික තුලමයි. මේක පිටින් එන ප්‍රශ්නයක් නෙමෙයි. මේකෙන් මිදුනොත් විතරයි මේ අර්බුද ටික නැති වෙන්නේ. අන්න ඒ බඳු වැටහීමක් ඒගොල්ලන්ට නෑ කුමක් නිසාද? ඒ අය අනාත්ම දර්ශනය ප්‍රකට කරගන්න නැති නිසා. ඒ අයට තියෙන මේක ආත්මයක්. දෙවියන් වහන්සේ විසින් නැවූ එකක් හරි වෙනත් සුවිශේෂ බ්‍රහ්මයෙක් විසින් නැව් එකක් හරි එහෙම නැත්නම් හේතු අප්‍රත්‍යකව මතුණු දෙයක් හරි හේතු ප්‍රත්‍යයෙන් මතුණු දෙයක් හරි මේ මොන ක්‍රමෙන් හරි මෙතන ආත්මයක් කියලා එකක් තියෙනවා කියන සංඥාව නිසා මේක අහෝසි කරන්න පුළුවන් කියන වැටහීමයට එන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ සමස්ත නිර්වාණ මාර්ගයේ විවෘත වෙන්නේ අනාත්ම ලක්ෂණය නිසා අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ මෙතන ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැහැ. අර හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යාම කියන එක අන්නේ යෝගීනොත් යම් ප්‍රමාණයකට වටහාගෙන තියෙනවා. තිබුණා වුණාට ඒගොල්ලන්ගේ යම් අදහසක් තියෙනවා. ඒ ඔක්කොම බිඳිලා ගියත් ආත්මය එහෙම බිඳෙන්නේ නැහැ. ඒ නිසා ආත්මය සුඛිත කරන්නට මේක පවත්වා ගන්න හොඳින් පවත්වා ගන්න යමක් කළ යුතුයි. සර්වඥන් වහන්සේ තමයි ලෝකේ පළමු වතාවට අවබෝධ කරගෙන ලෝකෙට හෙළි කරන්නේ. එතකොට ඒක යටපත් වුණාම තවත් සර්වඥන් වහන්සේ නමක් පහළ වෙලා ඒක අවබෝධ කරගෙන ලෝකෙට හෙළි කරනවා. මොකක්ද උන්වහන්සේ හෙළි කරන ප්‍රධාන ධර්මය අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන් බිඳී යනවා. ඒ බිඳී යනකොට කිසිවක්ම ඉතිරි නොවි බිඳී යනවා. ඒ කිසිවක්ම ඉතිරි නොවි බිඳී යන නිසා මෙතන ආත්ම වශයෙන් රකින්න පවත්වන්න සංරක්ෂණය කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක નિසරුයි. එතකොට මේ සියල්ල එතකොට ක්‍රියාත්මක වෙන්නේ අර අනිත්‍ය ලක්ෂණය මත. අනිත්‍ය ලක්ෂණය ප්‍රධාන ලක්ෂණය යද නිච්ඡං තං දුක්ඛං. ඒ අනිත්‍ය නිසා දුක්ඛ. යං දුක්ඛං තං අනාත්තා. දුක් නිසා අනාත්ම. හැබැයි මේ ඔක්කොම අපිට එකම ජාලයක් වගේ පෙනෙන්න ගන්නේ අර අනාත්ම කියන ධර්මය හරියට ප්‍රකට වෙනකොට. ඒ නිසානේ දැන් සෝවාන් ඵලයටපත් වෙන තෙක්ම සත්වයා මුලා වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, පිරෙහෙන්න පුළුවන් කියලා කියන්නේ ඒ තනත්තාට තවම අනාත්ම ලක්ෂණය ස්ථාවර වශයෙන් ප්‍රකට වෙලා නැහැ. අනාත්ම ලක්ෂණය ස්ථාවර වශයෙන් ප්‍රකට වෙන්නේ කොතනදද? සෝවාන් මාර්ගඥාන. ඒ නිසා තමයි එතනදී සක්කාය දිට්ඨිය බිඳෙන්නේ. සක්කාය කියලා කියන්නේ මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගන්නා ගතිය. يعني අනිත්‍යත් යම් ප්‍රමාණයකට දකිනවා දුකත් අනිත්‍යත් යම් ප්‍රමාණයකට දකිනවා දුකත් යම් ප්‍රමාණයකට දකිනවා. නමුත් ඒ තනත්තට වැටහෙන්නේ නැහැ. මෙතන ආත්ම වශයෙන් කිසිවක් නැහැ කියන බව ආත්ම වශයෙන් ගත යුතු කිසිවක්ම නැහැ කියලා හරියටම ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි ඒ තනත්තාට සම්පූර්ණයෙන් මේ නිර්වාණය පිළිබඳ මාර්ගය හරියටම විවෘත හරියටම ප්‍රකට වෙන්නේ. එතෙක් යතනත්තා සුතමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන් සද්ධාවෙන් ඒ මග අනුගමනය කරනවා. ආරයන් වහන්සේලාගේ දහම අහගෙන. හැබැයි මේක ප්‍රකට වෙන්නේ අර අනාත්ම ලක්ෂණය ප්‍රකට වුණු තැන. ඉතින් අන්න ඒ විදිහට සම්මා සම්බුදුවරු විසින් ඒ ලක්ෂණ ස්වඥාණයෙන් අවබෝධ කරනවා ඒ උතුමන් වහන්සේලාගේ ධහම ශ්‍රවණය කරලා තමයි අවශේෂ ශ්‍රාවකයන් විසින් මේ ධර්ම මතු කරගත යුත්තේ. එතකොට එහෙම නැතිනම් අපිට යම් යම් ගති ලක්ෂණ ප්‍රකට වෙනවා. ප්‍රකට වුණාට තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියන එක. දැන් අන්‍ය ඒ අන්‍ය ආගමිකයින්ට අනිත්‍ය ලක්ෂණ යම් ප්‍රමාණයකට ප්‍රකට වෙනවා දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා ප්‍රකට වුණාට මේ දුක්ඛ ධර්මයෝ මේකෙන් මිදෙන්නට ඕන මේකෙන් මිදෙන්න පුළුවන් මේ සියල්ලක්ම මේ විදිහට කිසිවක් ඉතිරි නොවි අහෝසි වෙනවා අන්න ඒ අවබෝධය එන්නේ නැහැ ඒ අවබෝධය ගන්න ආර්ය ධර්මය අහලා ආර්ය ධර්මයේ පිළිබඳ විචක්ෂණ බවක් ඇති කරගන්න. ඉතින් බෞද්ධයාට තියෙන ලොකුම වාග්ය තමයි ආර්ය ධර්මය අහලා ඒ පිළිබඳව යම් සද්ධාාවක් ඇති කරගෙන තමයි මේ මඟ ගමන් කරන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි අපිට මේවා මේ විදිහෙන් දකින්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කොච්චර දැක්කා වුණත් අර අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ කොතෙක් අපට ස්පර්ශ වෙලා තිබුණා වුණත් මේ තනත්තා මෙච්චර භයානක කෙනෙක් කියලා අපිට වැටහෙන්නේ නැහැ. ඒ පිළිබඳ පැහැදිලිව අවබෝධ කරගත්තු කෙනෙක් අපිට කියා දුන්නාම තමයි අපිට වැටහෙන්නේ මේ ගති ලක්ෂණ අහවලා ළඟක් තියෙනව නේද එහෙනම් එතනත්තත් මහ භයානක බරපතල පුද්ගලයෙක් නේද ඒවා අපිට දැනෙන්න ගන්නේ අර දැක්ම ඇතිව ඒ දිහා බලන්නට උත්සාහ කරනවා ඉතින් අන්න ඒ නිසා මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන කාරණාවල අපි මේ බලන්න උත්සාහ කරන්නේ අනිත් අය දකින විදිහේ ගති ලක්ෂණ තුලින් අපි මේ කතා කරන්නේ සංකත විපරිණාම පීලන ਸੰతాපාදී වශයෙන් අපි කතා කළේ අනිත් අයටත් ප්‍රකට වෙන දුක්ඛ ලක්ෂණ තමයි. හැබැයි මේ ලක්ෂණ වලින් යුක්ත ධර්මය දුක්ඛ ධර්මයක්. નિસරු ධර්මයක් කියන එක ආරණ වහන්සේලාගේ දැක්ම අනුව තමයි අපි තීරණය කරන්නේ. ඊළඟට සමුදය ධර්ම එතකොට අපිට යම් යම් අවස්ථාවල දැනিলা තියෙනවා තෘෂ්ණාව විසින් අපේ ගමන් මගට බාධා කරන හැටි, පලිබෝධ ඇති කරන හැටි, තව තව දේවල් එක්කලා අපි බන්ධනය කරන හැටි අපිට දැනিলা තියෙනවා. දැනিলা තිබුණා වුණාට අපි වටහාගෙන නැහැ මේ ලක්ෂණය තියෙන මේ දුක් උපදවන ධර්මයක් නිසායි කියලා. අපිට එතෙක් වැටහිලා තියෙන්නේ ඒක සැප උපදවන කාරණේ හැටියට. ඒතර ඒක දුක් උපදවන කාරණේ හැටියට අපි දකින්න පුරුදු වෙන්නේ මේ ආර්ය දර්ශනයත් එක්කලා. අන්න ඒ වගේ දැන් අද අපි මේ කතා කරන්න යන්නේ Nirodhare සත්‍ය. ඒ Nirodhare සත්‍ය තුල අපට ඒ Nirodhය පරම සැපයයි කියන එක දැනෙන්නේ ආරයන් වහන්සේලාගේ දර්ශනය අනුව සිතන කොටයි. එහෙම නැත්නම් අපිට ඒ පරම සැපත හැටියට නෙමෙයි ඒක අපිට විශ්වය තුල සිද්ධ වෙන ලොකුම විපතක් හැටියට පෙනෙන්නට පුළුවන්. ඒ මොකද Nirodhe කියලා කියන්නේ ක්ලේශයන් සහ සංස්කාරයන් මේ පංචස්කන්ධය නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. ඉතින් අනන්ත සසරෙහි මේ සත්වයා වෑයම් කරන්නේ මේ පංචස්කන්ධය රැකගන්න. මේක ආරක්ෂා කරගන්න. මේක තෘප්තිමත් කරන්න. මේ පංචස්කන්ධයට බාහිරින් සහ ඇතුළතින් එන පීඩා අවම කරගන්න. එතකොට අනාගතයේ ලබන පංචස්කන්ධයන් වඩා හොඳින් ලබන්න. ඒ විදිහට මේ පංචස්කන්ධයම මුල් කොටගෙන මේකම රකින්න මේකම නඩත්තු කරන්න මේකම පවත්වන්න කල්ප කාලාන්තරයක් කැප වුණු කෙනෙකුට මේ පංචස්කන්ධය අහිමි වෙනවා කියලා කිව්ව ගම ඒක Tamanට වෙන්න පුළුවන් ලොකුම විනාශය අපරාධය වගේ Tamanට දැනෙනවා. ඒ නිසානේ කෙනෙකුට Tamanගේ ජීවිතය අහෝසි ලොකුම භයානක දේ හැටියට මේ ලෝකේ තියෙන භය අතරින් ජීවිත බය ඒ කියන්නේ මරණ බය මරණය පිළිබඳ තියෙන බය තමයි ප්‍රබලම භීතිකාව වෙන්නේ. ඇයි මේ පංචස්කන්ධය රැකගන්න තමයි අපි මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒ නිසා මේක සදාකාලිකවම අපිට නැති වෙනවා කිව්වොත් එහෙම සාමාන්‍ය පුද්ගලයාට ඒක සිද්ධ වෙන ලොක්කම පරම විපත හැටියටයි එතනතර දැනෙන්නේ මේක පරම සැපතයි කියලා දැනෙන්නේ මේ ආර්ය දර්ශනය තුලින් අපි මේ සංස්කාර ධර්මයන් දිහා බලනකොට. ඒ නිසා අන්න ඒ විදිහට බලන්නට අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ නිර්වාණයෙහි පවතින අනන්‍ය ලක්ෂණ හතරක් තියෙනවා. ඒ මොනවද? nissaranatta, vivekakatta, asankatatta සහ අමතට්ට අට්ඨ කියලා කියන්නේ එතන අර්ථය කියන එක. ඒතර අසංකත නිස්සරණට්ඨ කියලා කියන්නේ නිස්සරණාර්ථය. නිස්සරණාර්ථය කියලා කියන්නේ මොකක්ද? ක්ලේශයන්ගෙන් සහ දුක්ඛයෙන් මිදුණු බව. දැන් ක්ලේශයන් අපට පීඩාකාරී කියලා දැනුණහම අපි ක්ලේශයන්ගෙන් මිදෙන්න කැමති වෙනවා. කායික මානසික පීඩාව අපට දුකයි කියලා දැනුණහම ඒකෙන් මිදෙන්නත් අපි කැමති වෙනවා. අන්න එහෙම කැමැත්තකින් තමයි ප්‍රතඥ සත්වයා නිවන සඳහා වෑයම් කරන්නේ. නමුත් මේ ආර්යයන් වහන්සේලා සම්මා සම්බුදුරුව අපට කියා දෙන්නේ සම්පූර්ණයෙන්ම ක්ලේශයන්ගෙන් මිදෙන සම්පූර්ණයෙන්ම දුක්ඛයන්ගෙන් මිදෙන ක්‍රමයක්. ඒතර සම්පූර්ණයෙන්ම ක්ලේශයන්ගෙන් මිදෙන්නට ඕන නම් ක්ලේශ මූලයන් දෙක අහෝසි කරන්න මොනවද ක්ලේශ මූලයන් දෙක? අවිද්‍යා තණ්හා. අවිද්‍යාවෙන් දේවල් වසනවා, අඳුරු කරනවා. ඒක නම් ඉතින් දුරු කරගන්න ඕන කියලා අපටත් තේරෙනවා. හැබැයි තණ්හාව තණ්හාව හිතේ මතුවෙනකොට තමයි ලෝකේ ආස්වාදය තියෙන්නේ. ඉන්ද්‍රයන්ට සතුටක් තියෙන්නේ. ඒවා පිනවන්නට පුළුවන් වෙන්නේ. ඇත්තට මේ තෘෂ්ණාව නැතිනම් මේ ඉන්ද්‍රියන් තිබුණා කියලා මේවායින් තෘප්තියක් ලබන්නට බෑ. තණ්හාව තියෙන්න ඕන. ඒ තිබුණොත් තමයි අපට සැප ලැබෙන්නේ කියලා තමයි සාමාන්‍ය ලෝකයට හිතෙන්නේ. තණ්හාව තියෙන්න ඕන දෙයක්. ඒක මගේ මිතුරේ. ඒක තමයි මට සියලු සැප ගෙනවිත් දෙන්නේ. ඒ තණ්හාව ඇති කරගත්තොත් තමයි මට ඒක දිනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒක අත්පත් කර ගන්නට පුළුවන්. මට මේ ලෝකයේ බොහෝ පොහොසතෙක් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ තණ්හාව දේවල් තව තව ලබන්නට ඕන කියලා උත්සාහ කළා. තණ්හාවේ ක්‍රියාකාරී ගති තුනක් තියෙනවා. එකක් තමයි නොලැබූ සම්පත් ලබන්නට. දෙවෙනි එක තමයි ලැබූ සම්පත් පවත්වන්නට. තුන්වෙනි එක තමයි ඉන්ද්‍රිය පිනවන්න. එතකොට ওই කරුණු තුනම අපට විපතක් හැටියට නෙමෙයි පෙනෙන්නේ. සැපතක් හැටියට. හැබැයි ඒවා තියෙන තාක්කල් අපි මේ රැස් කරන්නේ මොකක්ද? අර සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ලක්ෂණ වලින් යුක්ත වූ සංස්කාර ධර්ම සමූහය ඒවා තියෙන තාක්කල් එයමයි දුක කියන්නේ කියලා වටහාගත්තු තැන තමයි අපිට දැනෙන්නේ එහෙනම් සියලු දුකෙන් මිදෙනවා කියලා කියන්නේ ඇඟේ අමාරුවෙන් හිතේ අමාරුවෙන් මිදෙන එක විතරක් නෙවෙයි පිනතුනේ මේ සමස්ත පංචස්කන්ධයෙන් මිදීමයි ඒ නිසා යම් තැනක පංචස්කන්ධයෙන් මිදීමක් තියනවාද එය තමයි පරම සැපත කියලා අපට දැනෙන්නේ අන්න ඒ සැපත ලබන්නට අපි වෑයම් කරන්නට ඕන කියලා යම්කිසි උත්සාහයක් උනන්දුවක් අපට ඇති වෙන්නේ සැබවින්ම මේ නිර්වාණයේ ගති ලක්ෂණ නිවැරදිව හඳුනාගත්තොත් පමණයි. ඒ නිසා නිර්වාණයෙහි පවතින නිස්සරණ ලක්ෂණයයි කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් සහ දුක්ඛයන්ගෙන් මිදුණු බව. ඒතර ක්ලේශයන්ගෙන් මිදෙනකොට අපට පීඩාව ඇති කරන ක්ලේශයන් විතරක් නෙමෙයි අපට සුවයගෙන දෙනවා වගේ හැඟෙන තෘෂ්ණාව ඇතුළු සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණය. එතකොට දුකෙන් මිදෙනවා කියලා කියනකොට කාය පීඩා චිත්ත පීඩා වලින් මිදීම විතරක් නෙමෙයි කායික සුවය මානසික සුවය හැටියට දැනෙන සියලුම රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගෙන් මිදීම. එහෙම මිදුනොත් විතරයි එතන ਸਰව සම්පූර්ණ සැපයක් ਸਰව සම්පූර්ණ දුකින් මිදීමක් තියෙන්නේ. ඊළඟ කාරණයෙන් හඳුන්වන්නේ විවේකට්ට. විවේකට්ට කියලා කියන්නේ විවේකාර්ථය. මොකද්ද විවේකාර්ථය කියලා කියන්නේ? විවේක කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා විවේක කියලා හඳුන්වන්නේ නිදහස් බව. එතකොට මේ නිදහස් බව ක්‍රම කීපයකට ඇති වෙනවා. කාය විවේක, චිත්ත විවේක. මේ දෙක සාමාන්‍ය ලෝකයට දැනෙනවා. කාය විවේක කියලා කියන්නේ වැඩ වලින් කය නිදහස් කරගෙන ඇඳක වැතිරිලා යහනක සැතපීලා සුවසේ කය පවත්වා ගන්නවා වැඩ වලින් ඈත් වෙලා කය වෙහෙසවන එකෙන් ඈත් වෙලා කයට ඇති කරන වෙහෙස දුරු කරගන්නට පුළුවන් නම් සැහැල්ලු කරගන්නට පුළුවන් නම් ඒක හඳුන්වනවා කාය විවේකයයි කියලා. ඊළඟට සිතට ඇති වෙන විවිධාකාර පීඩාවන්ගෙන් සිත නිදහස් කරගන්න පුළුවන් නම් ඒක හඳුන්වනවා චිත්ත විවේකයයි කියලා. බුදුදහමේ චිත්ත විවේකය කියලා කියන්නේ සාමාන්‍ය විදිහෙන් හිතට ඇති වෙන පීඩා විතරක් නෙමෙයි සම්පූර්ණයෙන් නීවරණ ධර්මයන්ගෙන් මොනවද නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒ නීවරණ ධර්මයන්ගෙන් අපේ හිතට පීඩා ඇති කරනවා කාමච්ඡන්දය අපට සුවගෙන දෙනවා වගේ දැනුණට ඒ කාමච්ඡන්දය මහා දාහයක් වගේ ගින්නක් වගේ සිතට මහා අසහනයක් ඇති කරනවා එතකොට ඒ කාමච්ඡන්දය දුරු වුණාට පස්සේ අපිට ලොකු අස්වැසිල්ලක් ලොකු සහනයක් සැලසෙනවා එතකොට අන්න ඒ විදිහට අපිට දැනෙන්න ගන්නවා අපිට වැටහෙන්න ගන්නවා මේ විවේකී ගුණය. එතකොට කාය විවේක, කය අර පීඩාවන්ගෙන් නිදහස් වුණු නිදහස් බව අපිට දැනෙනවා. සිත පීඩාවන්ගෙන් නිදහස් වෙනකොට අපිට එකක් දැනෙනවා. ඊළඟට බුදුදහමේ තවත් විවේකයක් කියනවා උපදි විවේක. උපදි කියලා කියනවා ක්ලේශ ධර්මයන්ටත් ඒ වගේම පංචස්කන්ධයටත් මේ දෙකටම උපදි කියලා කියනවා. ඇයි ඒ තෘෂ්ණාව මත ක්ලේශයන් නිසා හටගන්න ක්ලේශයන් නිසා නැවත නැවත හටගන්න ධර්ම. ක්ලේශයන් නිසා නැවත නැවත ක්ලේශයෝත් හටගන්නවා. ක්ලේශයන් නිසා නැවත නැවත පංචස්කන්ධයත් හටගන්නවා. ඒ නිසා කොම උපදි. එතකොට උපදි සංඛ්‍යාත ක්ලේශයන්ගෙන් මිදීමත් පංචස්කන්ධයෙන් මිදීමත් යම්කිසි කෙනෙකුට සිද්ධ වෙනවා නම් ඒක තමයි උපදි විවේක. දැන් නිවන දෙආකාරයකින් හඳුන්වනවා සෝපදිශේෂ පරිණිරවාණ සහ අනුපදිශේෂ පරිණිරවාණ. එතන සෝපදිශේෂ කියලා කියන්නේ උපදිශේෂව. එතන උපදි කියලා කියන්නේ ක්ලේශයන් සම්පූර්ණයෙන් අහෝසි වෙලා පංචස්කන්ධ සංඛ්‍යාත උපදිය ඉතුරු වෙනවා. ඊළඟට අනුපදිශේෂ කියලා කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත උපධියත් සම්පූර්ණයෙන් අහෝසි වෙලා. ඒ කියන්නේ පරිණිරවාණය. ඒතර ක්ලේශ පරිණිරවාණය, සෝපදිශේෂ පරිණිරවාණය කියලා හඳුන්වනවා. ස්කන්ධ පරිණිරවාණය, අනුපදිශේෂ පරිණිරවාණය කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට විවේක, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. එතකොට මේ නිර්වාණයෙහි පවතින විවේක ගුණය මොනවද? උපදි විවේක ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම කියන මේ නිදහස් බව ක්ලේශයන්ගෙන් මිදුණාම දැන් රහතන් වහන්සේට ක්ලේශයන්ගෙන් මිදීමේ සහනය තියෙනවා. උන්වහන්සේට කාමච්ඡන්දයෙන් පීඩා ඇති වෙන්නේ නැහැ. ව්‍යාපාදයෙන් පීඩා ඇති වෙන්නේ නැහැ. තීන මිද්දෙන් පීඩා ඇති වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා සැතපෙන්නේ තීන මිද්ද නිසා නෙමෙයි. කය සැහැල්ලු කරන්නට. කයේ ගෙවි ගිය කොටස් නැවත වැඩෙන්නට කයට විශ්‍රාම දෙන්නට. එතකොට සරියුත් මහරහතන් වහන්සේ වැනි උතුමන් වහන්සේලා දීර්ඝ කාලයක් රහත් වුණාට පස්සේ දිගු කලක් නිදි වර්ජිතව උන්වහන්සේලා වැඩ ඉඳලා තියෙන. ඒ මොකටද? ලොවට යහපත පිණිස. ඇයි උන්වහන්සේලාට තීන මිද්දේ දුරු කරලා නිසා කයට විශ්‍රාම ගන්නන්නට යම්කිසි ධානයකට සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේලා කයට අවශ්‍ය සැහැල්ලුව සකසනවා අනිත් හැම මොහොතකම ලොවට යහපත වෙනස කටයුතු කරන මොකද උන්වහන්සේලා රහත් වෙලා නිසා Taman වෙනුවෙන් කළ යුතු කිසිවක් නැහැ ලෝකය වෙනුවෙන්. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ යම්කිසි කෙනෙකුට මේ නිවන අවබෝධ කිරීම කියන තැනදී ඒතනත්තා සම්පූර්ණම ක්ලේශයන්ගෙන් මිදෙනවා ඒ වගේම පංචස්කන්ධයෙන් මිදෙනවා එතකොට රහතන් වහන්සේට ක්ලේශයන්ගෙන් මිදීමේ සහනය තියෙනවා හැබැයි උන්වහන්සේට දැන් මොගලන් මහරහතන් වහන්සේ රෝගී වුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වුණා ඒ රෝගී වුණාම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා බෑ දකින්නට ගියා ඊළහනවා කච්චිතේ කස්සප කමනීය කච්ච යාපනීය කොහොමද කාශ්‍යප ඔබට දරන්න පුළුවන්ද පවතින්න පුළුවන්ද එතකොට උන්වහන්සේ සිහිපත් කළේ ස්වාමීනි මට දරන්න අපහසුයි මේ විදිහට පවතින්න අපහසුයි එතකොට දරන්න බැරි තරම් පවතින ජීවිතේ පවත්වන්න බැරි මට්ටමේ කාය පීඩා දැන් උන්වහන්සේලා කෙලස් නැසලා කෙලස් නැසුවා උනාට අර කයට ඇති වෙන පීඩාව ඒ අරහත්ත්වයටපත් වුණා වුණත් කාය පීඩාව දැනෙනවා. දැන් මොගලන් හාමුදුරුව රහත් වෙලා ඉඳද්දි තමයි උන්වහන්සේට හොරු තැළුවේ. ඒතර හොරු තැළුවට පස්සේ අස්ති බිඳුණා. සුණු සහල් වගේ කුඩා කුඩාවට ඇට කැඩුණා. ඊට පස්සේ උන්වහන්සේ 이르දි බලයෙන් ඒ කය හසුරුවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා අවසර ගන්නවා ස්වාමීනි පිරිණිවන් පාන්න අවසර දෙන්න. මොකද උන්වහන්සේට චිත්ත පිහිඩාවක් නැති වුණාට දැන් කය මේ විදිහෙන් පවත්වන්නට බෑ. කය පවත්වන්න නම් අස්ති පංජරේ ශක්තිමත්ව තියෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ මාංශ ආදී මේ ඍජුව පවත්වන්නේ ශක්තිමත්. අපිට කෙලින් හිත ගන්න පුළුවන් වෙන්නේ මස් නිසා නෙමෙයි. හම නිසා නෙමෙයි. මේ අස්ති නිසා. ඉතින් ඒ ටික බිඳුනන් පස්සේ මේක කෙලින් තියාගෙන ඉන්න බෑ. ඉතින් එතකොට ඒකේ පීඩාව උන්වහන්සේට දැනෙනවා. හැබැයි උන්වහන්සේට ඒ පිළිබඳව දුම්නසක් නැහැ. ක්ලේශ පීඩාවක් නැහැ. හැබැයි කයේ පීඩාව උන්වහන්සේට දැනෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි රහතන් වහන්සේට ක්ලේශයන්ගෙන් මිදුණු විවේකය තියෙනවා. නමුත් පංචස්කන්ධයේ පීඩාව තවම තියෙනවා. පරිණිරවාණයත් එක්ක උන්වහන්සේලා පංචස්කන්ධ දුක්ඛේනොත් මිදෙනවා. අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් නිවන් අවබෝධ කරනවාද ක්ලේශයන්ගෙන් හා සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වුණු බව. ඒතකොට විවේක කියලා කියන්නේ මොකද්ද? ඒවයින් නිදහස් බව. කාය විවේක කියලා කියන්නේ කය තෙහෙට්ටු කරන පීඩා කරන වැඩ කටයුතු වලින් නිදහස්ව ඉන්නවා. චිත්ත විවේක කියලා කියන්නේ සිතට පීඩා කරන සිත වෙහෙසට පමුණුවන ධර්ම වලින් සිත නිදහස් කරන. උපදි විවේක කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් සහ පංචස්කන්ධයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. අන්නේ කියන උපදි විවේක ලැබෙන්නේ අපට නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම නිසා. ඒ නිසා විවේකට්ට. ඊළඟට අසංකතට්ට. අසංකත කියලා කියන්නේ සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නොහට ගන්නා ඇයි නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් නොහට ගන්නවා කියලා කියන්නේ? එතකොට අපි එහෙනම් මේ නිවන් දකින්න කියලා ආර්ය ශ්‍රාංක මාර්ගය ප්‍රගුණ කරනවා, ಗುಣ දහම් වඩනවා. මොකටද? එතකොට ඒ හේතුවෙන් නෙමෙයිද නිවන හටගන්නේ? නෑ පින්නතුනේ අපිට ආර්ය ශ්‍රාංක මාර්ගය වඩන්නට වෙන්නේ ඒ වගේම මේ භාවනා කරමින් උත්සාහ කරන්න වෙන්නේ කුමකටද දැනට පවතින අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කරන්නයි මේ ප්‍රයත්නය. නිවන සඳහා නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය කළ තැන නිවන කියන తত্ত্বය නිවුණු බව ඇති වෙනවා. <laughs> දැන් මේක එකපාරට කිව්වට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න අපි හිතමු යම් තැනක ගෙයක් හදලා තියෙනවා. දැන් ඒ ගේ පරණ වෙලා යම් කෙසේ පිරිසක් දැන් ඔන්න ඒ ගේ කඩලා ඉවත් කරනවා. කඩලා ඉවත් කළාම දැන් එතන හොඳ ඉඩක් පේන්න ගන්න. දැන් ඒගොල්ලෝ කියනවා අපි තමයි මෙතන මේ ඉඩ හැදුවේ. මේ ගේ අයින් කරලා. මෙතන ගයක් තිබුණා ඔක්කොම ඇහිරිලා අපි ඒක අයින් කරලා මෙතන ඉඩ හැදුවා. දැන් ඒගොල්ලෝ තමයි ගේ අයින් කළේ. හැබැයි මේ ඉඩ හැදුවේ ඒගොල්ලෝද? නෑ ඉඩ කියන එක එතන කවදාවත් තිබුණා. අවකාශය ඒගොල්ලෝ හැදුවා නෙමෙයි. අවකාශය එතන තිබිච්ච එකක්. එතන තිබිච්ච අවකාශය ඇහිරිලා තිබුණා අර තිබිච්ච නිවස නිසා. දැන් ඒක කඩලා ඒ ගොඩනැගිල්ල කඩලා ඉවත් කළාට පස්සේ අර තිබුණු අවකාශය මතු වුණා. ඒකයි කවුරුවක් හදන එකක් නෙමෙයි. ඊළඟට අපි තව උදාහරණයක් ගත්තොත් දැන් ගින්නක් නැති තැනක ගින්නක් දැල්විලා තියෙනවා. යම්කිසි කෙනෙක් ඒ ගින්න නිවනවා. නිවලා කියනවා මම තමයි මේ නිවුණු බව ඇති කළේ. ඉතින් නිවුණු බව කියන එක කලිනොත් තිබුණා. ඒතරත්තා මොකද්ද කළේ? අර දැල් වෙන බව නැති කරපේක විතරයි. අන්න ඒ වගේ අපේ පරිස්සමෙන් කල්පනා කරලා තේරුම් ගන්නට ඕන සැබවින්ම මේ නිර්වාණයේ තියෙන අසංකත ස්වභාවය අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නෙවෙයි එය හටගන්නේ එහෙනම් අපි මොකටද මේ හේතු ප්‍රත්‍ය ගොඩනගන්නේ එය ආවරණය කරලා තියෙන ධර්ම ප්‍රහාණය කරන්නට නිවුණු බව සඳහා කිසිදු ධර්මයක් අවශ්‍ය නැහැ. එතන පඨවින ආපෝණ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා චිත්ත චෛතසික කිසිවක් නැහැ. කිසිවක් නැති නිසා එතන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැති නිසා ඒක අසංකතයි. ඒ අසංකත බව එනකොටම තවත් ගුණයක් එනවා අමතට්ට අමතාර්ථය අමත කියලා කියන්නේ මැරෙන්නේ නැහැ. මත කියලා කියන්නේ මృత කියලා කියන්නේ මැරෙන බවනේ. එතකොට එතන මරණයක් නැහැ. ඇයිද මරණයක් නැත්තේ? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ කිසිවක් නැති නිසා. දැන් අපිට මරණයක් තියෙන්නේ ඇයි? දැන් මේ පංචස්කන්ධේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙනවා. ඒ නිසා ක්ෂණයක් ක්ෂණයක් පාසත් ඒවා බිඳෙනවා ක්ෂණික මරණ හැටියට. ඊට පස්සේ මේ ස්කන්ධ පරම්පරාව ගිහිල්ලා යම් තැනකදී අහෝසි වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙන බිඳීම අනිත්‍ය ලක්ෂණය නිසා. අර પરම්පරාව බිඳෙන්නේ ඇයි හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති මේ නාම රූප પરම්පරාව යම් හේතුවකින් නම් හටගන්නේ නාමය පවතින්නේ චිත්තසංතතිය පවතින්නේ කවර හේතුවකින්ද පෙර කරන ලද කුසල අකුසල කර්ම බලය දැන් අපි මේ manuss ලෝකේ උපදුනේ පෙර භවයේ මැරෙනකොට කුසලයක් සිහි වුණු නිසා ඒ කුසලය තමයි ප්‍රතිසන්දිසිත ඇති කරන්න සමත් වෙන්නේ ප්‍රතිසන්දිසිත ඇති වුණු සැනින්ම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන්නේ අනිත්‍ය ධර්මය නිසා. හැබැයි ඒක නිරුද්ධ වුණාට කුසල බලය, පූර්වකృత කුසල බලය තවම තියෙන නිසා තවත් සිතක් හටගන්නවා. ඒකත් එහි අනිත්‍ය ධර්මය නිසා වහා බිඳී යනවා. නමුත් කර්ම වේගය තව තියෙන නිසා තවත් සිතක් හටගන්නවා. තවත් සිතක් හටගන්නවා. මේ විදිහට ඒ ඒ ධර්මයට ආවේනිකව අනිත්‍ය ලක්ෂණය නිසා ඒවා වහවහ බිඳි බිඳි යනවා. හැබැයි තවමත් අර සාංශාරිකව කරන ලද කුසල බලය ඒ විදිහෙම පවතින නිසා ඒ කුසලය නිසා චිත්ත ප්‍රවාහය ඉදිරියට පවතින. යම් මොහොතක මේ චිත්ත ප්‍රවාහය පවත්වන කුසල වේගය නැවතිච්ච ගම අර චිත්ත පරම්පරාව නවතිනවා. අන්න හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා කියන්නේ ඒක. අනිත්‍ය ලක්ෂණයට හේතු භංග වෙන්න ඕනේ ඒ කියන්නේ කර්ම ශක්තිය හොසි වෙන්න ඕන නෑ සිත බිඳෙන්න. සිත බිඳෙන්නේ ඇති වුණු සිතෙහි අනිත්‍ය ලක්ෂණය නිසා. ඒක බිඳෙනවා. බිඳුණා වුණාට මේ પરම්පරාව නවතින්නේ නැහැ. අදාළ හේතුව තියෙන නිසා. ඒක නවතින්නේ අදාළ හේතු ප්‍රත්‍ය අහෝසි වුණු තැන. කයත් ඒ වගේ. කයේ හටගන්න රූප කලාප හටගන්නේ කර්මජ, චිත්තජ, ඍතුජ ආහාරය. කර්ම වේගයෙන් හට ගන්නවා, චිත්ත වේගයෙන් හට ගන්නවා, උණුසුමින් හට ගන්නවා, ආහාරයේ රස ඕජාවෙන් හට ගන්නවා. මේ හටගත් හටගත් නාම රූප හටගත් හටගත් රූප ධර්ම ක්ෂණයෙන් බිඳී යනවා. චිත්තක්ෂණ 17කින් බිඳිලා යනවා. ඒ බිඳෙන්නේ අනිත්‍ය ලක්ෂණය නිසා. නමුත් තවම අර කර්ම වේගය තියෙන නිසා යලිත් රූපයක් උපද්දවනවා යලිත් රූපයක් උපද්ද මෙසේ උපද්දවන උපද්දවන රූප කොටාස අර කර්ම වේගය අවසන් වුණොත් අහෝසි වෙනවා සිතින් උපද්දවන්නා රූප කොටාස සිත අහෝසි වෙනකොට අහෝසි වෙනවා ඍතු ගුණයෙන් උණුසුමෙන් හටගන්නා වූ රූප කොටාස උණුසුම අහෝසි වෙනකොට අහෝසි වෙන. ආහාරයෙන් හටගන්නා රූප කොටාස ආහාරයෙන් හටගන්නා රූප කොටාස එතනම හටගත්තා එතනම බිඳුණා. හැබැයි එහෙම බිඳුනා කියලා අපිට ඉක්මනට කය දුර්වල වෙන්නේ නැහැ. කය දුර්වල වෙන්නේ දවස් ගණනාවක් ආහාර නොගෙන හිටියොත්. ඇයි අර එක්වතාවක් ගන්න ආහාරයේ රස ඕජාවෙන් යලි යලි රූප කොටස් උපද්දවනවා. ඒ උපද්දවන්න පුළුවන් උපරිම ප්‍රමාණය දින හතකින් අවසන් වෙනවා. දින හතකින් අවසන් වුණාට පස්සේ යලි ආහාර නොගත්තොත් ඒතරත්තා අභාව ප්‍රාප්ත වෙනවා. ඒ නිසා තමයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පවා නිරෝධ සමාපත්තියට සමවැදුණොත් උපරිම දින 7කට විතරයි. එයි උන්වහන්සේලාගේ සිත නිරෝධයට පමුණුවලා තිබ්බා උනාට කය ආහාරයෙන් නඩත්තු වෙන්නේ. ඒ ආහාරයේ රසෝජාව සම්පාදනය කළේ නැත්නම් රසෝජාවෙන් නිර්මාණය කරන රූප කොටස් උපදවන්නට බෑ. එක ආහාර වේලකින් හටගත්තු රූප කොටස් උපරිම පවතින්න පුළුවන් දින හතක් විතරයි. ඒ ටිකෙන් එක අහෝසි වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දින 49 සති 7ක්ම ආහාර නොගෙන හිටිය. එහෙම කරන්නට දැන් ඒක ගැන සමහරු නිර්වචනය කරනවා අර සුජාතාවගේ කිරිපිඩු පිඩු 40ක් 49ක් කරලා වැළඳුව ඒ වැළඳුවේ අර දවස් 49ට ඒවා කුසේ තිබිලා එකින් එක දිරෙව්වා. ඉතින් එහෙම වෙනවා නම් උන්වහන්සේ මිනිස්සෙක් නොවෙන්නට ඕන. ආමාශය එහෙම හැදිලා නැහැ මේ පැත්තක තිබිලා පස්සේ දිරවන්නේ. උන්වහන්සේ තුල තියෙන්නේ සාමාන්‍ය මනුකයක්. ඒ නිසා ඒක සැකසීලා තියෙන්නේ මිනිස්සෙකුට ආවේනික විදියට. එහෙම නෙමෙයි. එතන තියෙන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණු තැන අර ප්‍රීති වේගය සහ උන්වහන්සේගේ මානසික ශක්තියත් එක්ක උන්වහන්සේ නඩත්තු කරගන්න. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදුනොත් උන්වහන්සේ සිත නිරුද්ධ කරනවා. සිත නිරුද්ධ කරාට පස්සේ ආයේ රූපේ නඩත්තු කිරීමේ ශක්තියක් ඇත්තේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දවස් 49ම නිරෝධ සමාපත්තියට සමවැදලා උන්වහන්සේට ඉන්න බෑ. උන්වහන්සේට එතන පවතින්න පුළුවන් දින 7ක් විතරයි නිරෝධ සමාපත්තිය. නමුත් බුද්ධත්වයෙන් පස්සේ ගත කරපු දින 49ම උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා ගත කළේ නෑ. ඒ දින 49ම යම් යම් ධානවලට සමවදිමින් උන්වහන්සේ යම් යම් ක්‍රියාකාරකම් වල පැවතුණා. ඉතින් ඒ අතරතුරේ උන්වහන්සේගේ රූපේ නඩත් කය නඩත්තු කරගන්නට උන්වහන්සේට අවශ්‍ය මානසික ශක්තිය යොදවන්නට පුළුවන්. එහෙම නැත්නම් අර ආහාර කොහේ හරි මුල්ලක තිබිලා එක එක දවසට එක එක ගුලිය දිරවලා ශක්තිය ගොඩ නැගුවා කියන වගේ දේවල් බොහොම අතාර්කික කාරණා එහෙම දේවල් සමහරව ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මේ විදිහට කය නඩත්තු කරන්න ඕන. ඇයි නඩත්තු කරන්න ඕන? මේවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම නිසා. නමුත් නිර්වාණයෙහි එහෙම නඩත්තු කරන්න කිසිවක්ම නැහැ. කුමක් නිසාද? ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා කිසිදු නාම රූප ධර්මයක් එහි නැති නිසා, ඒ නැති නිසාම එතන තව ගුණයක් ජනිත වෙනවා. අමත ගුණය. අමත කියලා කියන්නේ මැරෙන්නේ නැහැ. මැරෙන්න වෙන්නේම උපදින නිසායි. උපදින්නේ නැත්තම් එතන මැරෙන්නට දෙයක් නැහැ. ඒ මැරෙන්නට දෙයක් නැති නිසා නිව නිවනේ අමත ගුණය පවතින. මෙන්න මේ විදිහට අපි හඳුනා ගන්නට ඕන නිර්වාණය කියලා කියන්නේ කොමක්ද? දැන් ඇත්තටම අපිට මෙහිදී අවශ්‍ය වුණේ මේ පරමාර්ථ ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ. පරමාර්ථ ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ ගැන කතා කරනකොට චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට සිතේ අනන්‍ය ලක්ෂණ අපි යම් ප්‍රමාණයකට කතා කළා. චෛතසික ධර්මවල හැම එකකම නෙමෙයි යම් යම් ප්‍රමාණයකට අපි කතා කළා රූපයන්හි සමහර පටවියාපෝ තේජෝ ආයෝ ආදී තියෙන අනන්‍ය ලක්ෂණ යම් ප්‍රමාණයකට කතා කළා අනිත් ඔක්කොම නෙමෙයි. ඒතොර නිර්වාණයෙහි පවතින අනන්‍ය ලක්ෂණ තමයි ওই විදිහට අද අපි කතා කළේ. ඒතොර තව අපිට තියෙනවා ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව සම්බන්ධ අනන්‍ය ලක්ෂණ. ඒතොර ඒ ටිකත් අපි අද දවසේ කෙටියෙන් පැහැදිලි කරගමු. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ තියෙන අනන්‍ය ලක්ෂණ හතරක්. ඒ මොනවද? නීයානට්ඨ හේතුට්ඨ දස්සනට්ඨ සහ ආදිපතෙය්‍යට්ට. එතකොට අට්ට කියලා කියන්නේ එතනත් අර්ථය කියන එකයි. නීයානට්ට කියලා කිව්වේ නිර්යානාර්ථය. නිර්යාන කියලා කියන්නේ කොමක්ද? නිවන වෙත පමුණුවන. එතකොට මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව මොකද්ද නිර්වාණගාමිනී ප්‍රතිපදාව? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ මාර්ගාංග 8 කියන්නේ චෛතසික ධර්ම 8ක්. මේ චෛතසික ධර්ම 8 මාර්ගාංග බවටපත් වෙන්නේ අර අපි බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කතා කළා මේවා අනුක්‍රමයෙන් වැඩෙන්නට ඕන. දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. ඒ ප්‍රඥා චෛතසිකය ඉද්ධිපාද ධර්මවලදී විමර්ශා ඉද්ධිපාදයේ හැටියට වර්ධනය වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මවලදී පඤ්ඤා ඉන්ද්‍රිය හැටියට බල ධර්මවලදී පඤ්ඤා බලය හැටියට ඊළඟට බොජ්ජංග ධර්මවලදී ධම්මවිචය සම්බොජ්ජංගය මේ හැම ආකාරයකින්ම වැඩුණු ප්‍රඥාව තමයි මාර්ගාංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ බලවත් වෙන්නේ එතකොට මේ බලවත් වෙන ඒ මට්ටමට ඒක සැකසিলা බලවත් වුණාට පස්සේ තමයි කෙලස් නැසීමේ ශක්තිය පවතින්නේ. එතකොට ඒ තනිව ඒකට ඒ කෙලස් නසන්නට පුළුවන් කමක් නැහැ. ඒ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එක්සිතක එකවර බලාත්මක වුණොත් තමයි ක්ලේශ ප්‍රහාණය කිරීමේ හැකියාව දෙන්නේ. එතකොට ඒක හතර අවස්ථාවක වෙනවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගසිත හතරෙන්. දැන් මෙන්න මේ මාර්ගසිත හතරෙදි තමයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සක්‍රිය වෙන්නේ. ලෝකෝත්තර වශයෙන්. එතෙක් ඇත්තටම ඒක පුහුණු වෙනවා. වර්ධනය වෙනවා. අනුක්‍රමයෙන් වැඩෙනවා. ඒක Tamanට අදාළ කාර්ය කරන්නේ ওই මාර්ගසිත හතරෙදී. ඒ නිසා මේ මාර්ගසිත හතර හඳුන්වනවා නිර්යාණ. නිර්යාණ කියලා කියන්නේ නිවනට පමුණුවනවා. එතකොට මේ නිවනට පමුණුවන ගුණය මේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන නිසා මේ මාර්ගාංග 8හි තියෙන නිසා එය හඳුන්වනවා නිර්යාණාර්ථයෙන් මාර්ග සත්‍ය හඳුන්වනවා ඒ අර්ථයෙන් තමයි මේක මාර්ග කියලා කියන්නේ. ඇයි? ඇයි මේකට මාර්ග කියන්නේ? නිවනට පමුණුවන ගුණය තියෙන නිසා. ඊළඟ දෙවෙනි අර්ථය තමයි හේතුට්ට. හේතු කියලා කියන්නේ දැන් අපි අර සිහිපත් කළානේ තණ්හාවෙන් කරනවානේ පලිබෝධ ඇති කරනවා නිර්වාණ ගාමිනී මාර්ගයට. එතකොට මේ පලිබෝධ නැසලා නිවනට අවශ්‍ය ශක්තිය සම්පාදනය කර. නිවනට හේතු වෙනවා. හේතු වෙනවා කියලා කියන්නේ යමක් ගොඩනගන්නට යමක් සාක්ෂාත් කරගන්නට ප්‍රධාන වශයෙන් බලපාන මූලික වෙනවා. එතකොට මේ මාර්ගාංග 8 තමයි නිර්වාණ අවබෝධය සඳහා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරමින් ඍජුවම නිර්වාණ අවබෝධය සඳහා හේතු ඒ නිසා මාර්ග සත්‍ය හේතුට්ට හේතු අර්ථයෙන් මාර්ග කියලා කියනවා. ඊළඟට දස්සනට්ට දස්සනට්ට කියලා කියන්නේ දර්ශනය කරන නිසා. මොකද්ද දර්ශනය කරන්නේ? චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් දර්ශනය කරනවා. එතකොට තමයි ඒතරත්තාට නිවන දර්ශනය වෙන. අවේදිත සුඛය දර්ශනය වෙන. එතෙක් එතනත්තට දර්ශනය වෙලා තියෙන වේදිත සුඛය පමණයි. අවේදිත සුඛයේ ස්වභාවය අර ක්ලේශයන්ගෙන් මිදුනහම තියෙන සුවය. එතනත්තට ස්පර්ශ වෙන්නේ අර නිරෝධෙන් මේ මේ මාර්ග මාර්ගාංග ටික හරියට මතුවෙනවා. මේ මාර්ගාංග ටික මතුවීමත් එක්කලා සෝවාන් මාර්ගඥානේ චතුරාර්ය සත්‍ය දර්ශනය වෙනවා නිවන දර්ශනය වෙනවා ඊට වඩා ප්‍රකට විදිහට සකදාගාමි මාර්ගේ ඊටත් වඩා ප්‍රකට විදිහට අනාගාමි මාර්ගඥානේ නිර්වශේෂ වශයෙන්ම අරහත් මාර්ගඥානේ ප්‍රකට වෙනවා කුමක්ද නිර්වාණය. එතකොට මේ නිවුණු බව දකිනවා අත්දකිනවා ප්‍රත්‍යක්ෂ කරනවා ක්ලේශයන්ගෙන් මිදුණු බව ප්‍රත්‍යක්ෂ කරන චතුරාර්ය සත්‍ය මනමින් ප්‍රකට කරන ප්‍රඥාවෙන් දර්ශනය කරන අපි මුලින් පැහැදිලි කරගන්නේ ප්‍රඥාවේ තියෙන්නේ ඕභාසන ගුණය ප්‍රකට කරන ගුණය එතකොට ඒන් ප්‍රකට කරනවා ඊළඟට අවේදිත සුඛයේ ස්වභාවය ප්‍රකට කරලා දෙනවා එතන මෙන්න මේ විදිහට ප්‍රඥාව තමයි නිවන් අවබෝධයට ප්‍රමුඛ වෙන්නේ ඒ ප්‍රඥාවේ ලක්ෂණය තමයි දර්ශනය දර්ශනය කරනවා ප්‍රකට කරනවා ඊළඟට හතරවෙනි ගුණය ආදිපතෙයි ආධිපතේ කියලා කියන්නේ අධිපති බව දරන. අධිපති කියලා කියන්නේ අවශේෂ චිත්තචෛසික අවශේෂ නාම රූප ධර්මයන් තමන්ට අනුකූලව හසුරවන්නට දක්ෂ වෙනවා. ඒකට තමයි අධිපති භාවය කියලා කියන්නේ. එතකොට දැන් සෝවිසි ප්‍රත්‍ය වෙලක් තියෙනවා අධිපති ප්‍රත්‍ය. එතකොට මේ අධිපති භාවයටපත් වෙන්නේ මොනවද ප්‍රධාන වශයෙන් අර ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙන ධර්ම. එතකොට ඉන්ද්‍රිය ධර්මවල තියෙන අධිපති ලක්ෂණය මේ තමන් සමග යෙදෙන චිත්තචෛසික ධර්මයන්ට තමන් සමග යෙදෙන රූප ධර්මයන්ට ආධිපත්‍ය ධර්ම. ඒවා හසුරුවනවා අවශ්‍ය දිශාවට. දැන් ආරිෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග ටික નિවරදිව වැඩෙන තාක්කල් ඒතනත්තාගේ චිත්තසංතානයේ ආධිපත්‍ය දරන්නේ ක්ලේශයන්. ඒ නිසා තමයි එතනත්ත ඕනම මොහොතක සතර පායට පැමිණෙන්නට සුදුසුකම් තියෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙන තෙක්ම ඒ තනත්තා සතර පායට පැමිණීමේ සුදුසුකම් සහිත වෙන්නේ. ඇයි ඒ? ඔහුගේ సంతානේ ආධිපත්‍ය දරන්නේ අවිද්‍යා තණ්හා. ක්ලේශයන් තමයි අධිපතිකම් දරන්නේ. ඒ නිසා නිශ්චිත නැහැ. හැබැයි සෝවාන් මාර්ග ඥානයත් එක්කලා මේ ආරියෂ්ඨාංගික මාර්ගයේ අධිපති භාවය තහවුරු වෙනවා. ඒ තහවුරු වුණාට පස්සේ නැවත කිසිදාක දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඒතනත්තා අතින් අපායගාමී පාප කර්මයකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒතනත්තා සචේතනිකව එහෙම දෙයක් කරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට නොදැනුවත්ව කියලා කිව්වේ දැන් සමහර කෙනෙක් අපි හිතමුකෝ දැන් පොඩි දරුවෙක් පොඩි දරුවෙක් ක්‍රියාත්මක වෙනවා කුරුමිනියෙක් ඉන්නෝගේ අඬුව හොලවනවා නම් ඇදලා කඩනවා. ඒතර මේක පාපයක් කියලා දන්නේ නැහැ. පාපයක් කියලා දන්නේ නැති වුණාට චේතනාව ඇති වෙනවා. එතකොට ඒ වගේ එතනදී ඒකට කියන්නේ නොදැනුවත්. එතකොට ආර්ය ශ්‍රාවකෙක් එහෙම නැත්නම් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් එහෙම නොදැනුවත්ව සචේතනිකව කටයුතු කරන්නේ නැහැ. සචේතනිකව කටයුතු කරනවා නම් ඒ සම්බන්ධව දන්නව හොඳ නරක කුසලය අකුසලය යහපත අයහපත මෙලව පරලව ඒවා දන්නවා. ඒ දන්නා බවටයිපත් වෙන්නේ. ඒ වගේම ඒතනත්තා නොසලකා හැරලා දැනුවත්ව ඒබඳු පාපයක් කොහොමවත්ම සිද්ධ කරන්නේ නැහැ. එතකොට අපායගාමි අකුසල කර්මයක් ඔහු අතින් කෙසේවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම එතෙක් සසරේ සිදු කරලා තියෙන කිසිදු අකුසල කර්මයකින් ඒතනත්තා අපායগামී කරන්නටත් බෑ කොමක් නිසාද දැන් ඔහුගේ නාම රූප ධර්මයන් පිළිබඳ ආධිපත්‍ය බාර අරන් තියෙන්නේ කවුද අර ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග. ත්‍රේ මාර්ගාංග විසින් ආධිපත්‍ය ලබා ගත්තට පස්සේ අනිවාර්යෙන්ම ඒතනත්තා නිවන වෙත ඒ නාම රූප ධර්ම ටික නිවීම වෙත කැඳවාගෙන යනවාමයි ඒ නිසා තමයි ඒක සෝතාපන්න නිර්වාණය දෙසට යන ස්රෝතසට පැමුණුණා ස්රෝත කියලා කියන්නේ සැඩපා සැඩපහට පැමුණාම නොනවතින ඒ පැත්තට ගහගෙන යනවා නිර්වාණය දෙසට යන සැඩපහර තමයි ඒ සෝතාපන්න කියලා කියනවා. එතකොට එතනටපත් වෙච්ච තැනත්තාගේ මනසේ ආධිපත්‍ය දරන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංගට. ඒ නිසා මේ මාර්ගාංගවල බලයෙන් තමයි එතනත්තා නැවත අපායগামী පාප කර්ම කරන්නේ නැහැ. කරලා තියෙන අපායগামী පාප කර්ම වලින් ඔහු අපාගත වෙන්නේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ පිළිබඳව තියෙන සද්ධාව paludu වෙන්නේ නැහැ. ධර්මයේ සංගරත්නය පිළිබඳ සද්ධාව paludu වෙන්නේ නැහැ. ඒ වගේම ඒතනත්තා තමන්ගේ සීලේ යම් යම් දුර්වලකම් ඇති වුණොත් ඒක වහාම සංගවන්නේ නැතුව ප්‍රකෘතිමත් කරගන්න. ඒ වගේම භවාන්තරයට ගියා වුණා මරණයටපත් වෙලා වෙනත් ආත්ම භාවයක ඉපදුනා වුණා ඒතනත්තා රත්නත්‍රය පරායනය කොටගෙන නිවන සඳහා ක්‍රියාත්මක වෙනවා විනා කවර මිත්‍යා දෘෂ්ටිකෙන් අතර ඉපදුනා වුණත් ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක් කරන්නටවත් නිර්වාණගාමිනී මාර්ගයෙන් පහළ හෙලන්නටවත් කිසිදාක කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? එය තහවුරු වුණාට පස්සේ මනසේ සෝවාන් මාර්ගඥානයත් එක්කලා ඔහුගේ නාම රූප ධර්මයන්ට ආධිපත්‍ය දරන්නේ අර ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාකට. ඒක තමයි ආධිපත්‍ය. එතකොට නිර්වාණගාමිනී මාර්ගය එහෙම නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා සංඛ්‍යාත ආර්ය ශ්‍රාංක මාර්ගය එහි තියෙන අනන්‍ය ලක්ෂණ තමයි නීයාන ලක්ෂණ, නිර්යාන ලක්ෂණ. ඒ කියන්නේ නිවනට පමුණුවන ලක්ෂණ. ඊළඟට හේතු ලක්ෂණය. ඒ කියන්නේ නිවන අවබෝධ කරන්න ප්‍රධාන හේතුව බවට පත් වෙනවා. ඊළඟට දස්සන නිවන දර්ශනය කරන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග ටික එක්සිතක එක්වර පහළ වෙන අවස්ථාවේ තමයි නිර්වාණය දර්ශනය කරන්නේ. අනිත් අවස්ථාවලදී ඒක කරන්න බෑ. ඊළඟට ආදිපත්‍ය ඒ කියන්නේ ඒ චිත්තචෛසික ධර්ම එහෙම නැත්නම් නාම රූප ධර්ම නිවන දෙසට හසුරවන්නට ආදිපත්‍යගෙන කටයුතු කරනවා එතෙන් පටන් මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාකට. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ காரணා ඒ නම් වලින් හඳුන්වන්නේ කුමක් නිසාද? කවර ලක්ෂණ නිසාද? කවර හේතු නිසාද කියන එක අපිට පැහැදිලි කරලා දෙනවා. අන්න ඒ කාරණා හොඳට निराවුල්ව තේරුම් ගත්තාම තමයි අපිට පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය දුක කියන්නේ කුමක්ද? ඇයි ඒකට දුක කියන්නේ? තණ්හාවට සමුදය කියන්නේ ඇයිද? ඇයි ඒක දුරු කළ යුත්තේ? ඊළඟට නිර්වාණය කියන්නේ කුමක්ද? එතන තියෙන සුවය කියන්නේ සදාකාලික සැපයක් තියෙනෝයි. ඒක නැති වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. සදාකාලිකයි මේ වචන වලින් මෙහෙම හඳුන්වන්නේ මොකක් නිසාද? ඊළඟට මාර්ග සත්‍ය ප්‍රගුණ කරන්න ඕන කියලා කියන්නේ ඇයිද? මේවා අපට හොඳින් වටහා ගන්න පුළුවන් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධ අනන්‍ය ලක්ෂණ අපි හරියට තේරුම් ගත්තට පස්සේ. ඉතින් මම හිතනවා අද දවසට මේ කොටස ප්‍රමාණවත් කියලා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.